නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තෙරුවන් සරණයි නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැප සැලසේවා සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි අදත් අපි දිවසින් දුටු දෙව්ලොව සැප උතුම් දහම් වැඩසටහන සමග තමයි මේ එකතු වෙන්නේ. පින්පව් කුසල් අකුසල් ගැන විශාල දහම් දැනුමක් ඒ වගේම යම් වැටහීමකට එන්න ඔබට ගොඩාක් උපකාරී වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඉස්සෙල්ලාම මේ පේතවත් විමානවත් දේශනා මිනිසු තුල ඒ මිනිසුන්ට ඇහෙන්න සැරසුවා. පින්වල විපාක, පව්වල විපාක ඇහෙන්න සැලැස්සුවා. ඉතින් ඒ නිසා දැන් මේවා අපේ නිවන් මාර්ගයට බාධා පිණිස පවතිනවා නම් මේවා ඉගෙන ගන්න එක සසර දුකෙන් නිදහස් වෙන්න බාධා පිණිස පවතිනවා නම් එහෙනම් මිහිඳු මහරහතන් වහන්සේට මේ ධර්ම දේශනා ලංකාවේ නොකරන්න තිබ්බනේ. මේ ලක්දෙරණ රහතුන්ගේ භූමියක් බවට පත් කරපු මිහිඳු මහරහතන් වහන්සේ ඉස්සල්ලාම ලංකාවේ මිනිසුන්ට මේ මිනිස්සු අතර ප්‍රචලිත කරපු දහම් පරයයත් තමයි ප්‍රීතවත් විමානවත්ව. එයින් ප්‍රීතවත්ව සම්පූර්ණයෙන්ම අපි ඉගෙන ගත්තා. දැන් අපි විමානවත්වයේ මේ වෙනකොට දෙවිවරුන්ගේ කතා අපි විශාල ප්‍රමාණයක් මම හිතේ කතා 30කට අධික ප්‍රමාණයක් අපි ඉගෙනගෙන තියෙනවා. ඒතකොට මේ වගේ තේරුම් ගන්න පිං මොනවද, පව් මොනවද, පිංවල විපාක මොකද්ද, දිව්‍ය ලෝකයේ ස්වභාවල් මොනවද තේරුම් ගන්න. ඉතින් අද දවසේ දිවසින්දුටු දෙව්ලොව සැප දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ මිලිද්දුව ගාල්ල පදිංචි පින්වත් ජයනී ප්‍රනාන්දු මහත්මිය. එතුමිය බලාපොරොත්තු වෙනවා මිය පරලෝකීය ඥාතීන්ට පින් පමුණුවන්ටත් සුජීවත්ව සිටින අයට සිත ප්‍රාර්ථනා කරන්නත්. ඉතින් ඒ නිසා අද අපි ඉගෙන ගනිමු අදත් අපිට බොහෝම ලස්සන විස්තර ටිකක් ඉගෙන ගන්න පුළුවන් මේ දිව්‍ය ලෝකවල ස්වභාවල් අනිතක පින් කරන අයට එන කරදර තියෙනවනේ. අම්මේ මට නම් ගොඩාක් අය මුණ ගැහිලා තියෙනවා. දැන් ඔන්න සිල් ගන්නවා. ඔන්න ලෙඩක් හැදෙනවා. පස්සේ කාලෙක ඉතින් කියනවා හාඳුරනේ මං ගිය පාර පොයට සිල් ගත්තා මේ බලන්නකෝ මං ලෙඩ වුණානේ කියලා. ඒතකොට මේ මිනිස්සු කොහොම මොනවා කල්පනා කරනවද කියලා මම මේ කල්පනා කරන්නේ. එතකොට ඒ වගේම පින්වතුනි එක දවසක් මම මතක එක්තරා උපාසිකාවක් කලින් ජීවිතේ කලින් මේ පොයට මේ මිනි සිල් ඇත්තන්ට දානයක් දුන්නා. ඊළඟ පෝය දවසේ ඈ උපෝසතී සමාදන් වෙන්න එන්න හදනකොට ගෙදරින් ස්වාමි පුරුෂයා මේ ඈට දොස් කියලා යන්න එපා සිල් ගන්න කියලා. ඉතින් ඈ අහසේ පොළොවේ අත් ගගහ අඬනවා මං ගිය පාර දානයක් දුන්නා ඒ දානේ විපාක නැද්ද? ඇයි මේ මිනිහා යකා වගේ වෙලා තියෙන්නේ? ඒ විදිහට අඬ අඬා පස්සේ දවසක ඇවිල්ලා මට කිව්වා මං ආයෙ පින් කරන්නේ නැහැ කිව්වා. මං ඇහුවා ඇයි කියලා. පිනේ විපාක නැහැ කිව්වා. මං ඇහුවා ඇයි කියලා. මාගේ ස්වාමියා මට මේ සිල් ගන්න එන්න දෙන්නේ මං අදිෂ්ඨාන කළා මං කරනේ වගේ පින්වල විපාක නැද්ද කියලා මිනිහා තාම වෙනස් වුන්නේ එතකොට මොකද්ද මේ මිනිස්සු පින් කරද්දි මොකද්ද මිනිසුන්ගේ තියෙන චේතනාව මේ ඒකට හොඳම දේ හොඳම විස්තර මේ තියෙන්නේ අද අද පුදුම විස්තරයක් තියෙනවා ඒ තමයි මේ දිව්‍යාංගනාව මේ අප්‍රමාණ සැප විඳින මහානුභාව සම්පන්න දිව්‍ය විමානයක්. මොගලම් මහරහතන් වහන්සේ තමයි මේ දිව්‍ය අප්සරාව දැක්කේ. දිව්‍ය අප්සරාව වගේම දිව්‍ය පුත්‍රයනුත් අලංකාර දිව්‍ය ආභරණ වලින් සැරසිලා නටනවා සින්දු කියනවා දෙවි දිව්‍ය අප්සරාවොත් දෙවිවරුත් ඒ කියන්නේ පිරිමි දෙවිවරුයි ඔක්කොම නටනවා එක දිව්‍යාංගනාවක් සතුටු කරවන්න. එක දිව්‍යාංගනාවක් සතුටු කරවන්න. ඒකයි මං කියන්නේ මේ පුරු මේ ස්ත්‍රීන්ට මේ කාන්තා විමුක්තිය ඕන පුරිසාධිපත්‍ය මේකෙන් අයින් කරන්න ඕන මේ මොකද හැමදාම ගෑනු පිරිමින්ට වැඳගෙන ඉන්නේ මේ ඔක්කොම සමයන් තියෙන්නේ මේ මනුස්ස ලෝකේ. හරියට පින් කරගත්තොත් බලවත්ව පිනක් කරගෙන හිටියොත් එහෙම දිව්‍ය ලෝකෙ ගියාට පස්සේ ආය කාන්තා විමුක්තියද පුරිසාධිපත්‍යයද කියලා නඩු විභාගයේ කතා නැහැ. පින් පින වැඩි අයට අනිත් අය දාසකම් කරන්න ඕන. දැන් මේ බලන්න දැන් මේ දිව්‍යාංගනාවට අප උපස්ථානයේට දෙවිවරුත් එනවා දිව්‍යාංගනාවත් එනවා. ඉතින් කියනවා දෙව්දුව ඔබව සතුටු කරන්නයි ඒ උදවිය ඔය පිරිවරාගෙන ඉන්නේ. ඔබේ දිව්‍ය විමානේ හරි සුන්දරයි. රත්තරණින් හැදිලා තියෙන්නේ. පංචකාම සැපයෙන් සමෘද්ධිමත් වෙලා හැම දෙයකටම අධිපති වෙලා ඉන්නේ ඔබයි. ඔබ මේ මහානුභාව සම්පන්න උපතක් ලබාගෙන ඉන්නේ ඒ වගේම දිව්‍ය නිකාය ගැන ඔබ ගොඩාක් සතුටු වෙනවා නේද? ඔබ ওই ඉන්න ජීවිතය ගැන සතුටුයි නේද ඔබට? ඉතින් අපි ඔබෙන් අහන්නේ මොන වගේ පිනක් කළාද මේ වගේ තැනක ඉපදුනේ? ඉතින් මොගලම් මහරහතන් වහන්සේ මේ විස්තරය අහනකොට දෙව්දුව කියනවා ආනුභව සම්පන්න ওই බැබලි බැබලි ඉන්න පින තමයි පින්වත් මොග්ගල්ලාණන් වහන්සේ මං කලින් ජීවිතේ මිනිස් ලෝකේ හිටපු මිනිස් දුවක් මං දුස්සීල පවුලක ලේලියක් වෙලා හිටියා. ඔවුන්ට කිසිම සද්ධාාවක් නැහැ. දැන් මේක සිද්ධ වුණේ මෙහිමයි. මේ ගෑනු ළමයා මනුස්ස ලෝකෙ ඉද්දී මෙයා පුංචි කාලේ ගොඩාක් සද්ධාවන්තයි. තරුණ වුණාට පස්සේ මෑ විවාහ කළා දුන්නේ දුස්සීල පවුලකට. ඒ මිනිස්සුන්ට සද්ධා මාත්‍රයක් නැහැ. හරිම මසුරුයි ලෝබයි. කිසි කෙනෙකුට දෙයක් දෙන්න දෙන්නේ නැහැ. ඉතින් මං ওই පවුලේ ඔහොම ඉද්දී ඒ වුණාට මම පුංචි කාලේ ඉඳලා දන් දුන්න කෙනෙක්. මගේ හිතේ සද්ධාව තියෙනවා. මගේ හිතේ දන් දෙන්න උවමනාව තියෙනවා. මම සංඝයා දකින්න හරි කැමැත්තෙන් හිටියේ. ඉතින් මම දුස්සීල පවුලකට ආවා කියලා මම මගේ චරිතය වෙනස් කරගත්තේ නෑ. ඒ තමයි මම පුංචි කාලේ ඉඳලා කුමරි බඹසර රැක්කා. විවාහ වුණාට පස්සේ ස්වාමියාගෙන් පමණයි මම සතුටු වුණේ පන්සිල් රැක්කා. ඉතින් හැම තිස්සෙම දාන් දෙන්න මං ආසා කළා. දවසක් ස්වාමීනි ඔබ වහන්සේට මතක නැද්ද මං හිටපු ගෙදෙට්ට ඔබ වහන්සේ තමයි වැඩම කළේ ඔබ වහන්සේ වැඩියට පස්සේ මට දෙන්න දෙයක් නැහැ හැබැයි මට මතක් වුණා අපේ නෑන්ද අම්මා කැවුම් ටිකක් මුට්ටියේ තියලා තියෙනවා ඉතින් ඒ කැවුම් ටිකක් මුට්ටියේ තියලා තියෙනවම මම දැකලා ඉතින් මම දුවගෙන ඔබ වහන්සේ දැක්ක ගමන්ම මට දන් දෙන්න මතක් වුණේ කැවුම් මුට්ටිය ඊට පස්සේ මම කල්පනා කරා ඉතින් නැන්දමට මම කරුණු කියන්නම් කියලා හිතාගෙන මම ඉක්මනට කාමරයට ගිහිල්ලා ඒ කැවුම් මුට්ටිය උස්සලා බලනකොට ඒකේ තිබේ ලොකු එක කැවුමක් කැවුමක් තිබේ එක කැවුම් ගෙඩියයි අනිත් ටික නෑ ඉතින් ඊට පස්සේ ඒ තිබ්බ කැවුම මං ඔබ වහන්සේගේ පාත්‍රයට පූජා කළා ඊට පස්සේ ඔබ වහන්සේ මට සෙත්පතල වැඩම කළා ස්වාමිනී ඊට පස්සේ උනේ මම ඉතින් හරි සන්තෝෂෙන් හිටියේ මම පුදුම සතුටකින් ඉතින් නැන්දම්මා ආපු ගමන් ඇහුවා මොකද මේ අද මේ කවදාවත් නැතුව මේ අමුතු කැකිරි බැලිල්ල. ඉතින් ඇහුවා නැන්දා අම්මා. ඊට පස්සේ මං කෝ අනේ නැන්දි අනේ අම්මේ සන්තෝෂයටපත් වෙන්න අද ශ්‍රමණයන් වහන්සේ නමක් වැඩම කළා. මං උන්වහන්සේට අර අර මුට්ටිය තිබ කැවුම පූජා කළා. අනේ පින් අනුමෝදන් වෙන්න. ඈ යකෝ පින් මේ මොන පිනක්ද? දැන් ඔහෙද මේ gedara ලොකි මමද? මේ ගෙදර තියෙන දේවල් ගැන අධිපතිකම දරන්නේ ඔහෙද මමද? ඒතර මම නැති වෙලාවේ මම තියලා තිබ්බ දෙයක් දෙන්න ඔහෙට මොකද තියෙන මේ අයිතිය? ඔන්න නැන්දම්මලාගේ කේස් ඈ. අම්මේ ඊට පස්සේ නැන්දම්මගේ සැර බලන්න එපෑ. මගේ නැන්දනිය හොඳටම කිපුණා. මෝල් මෝහල් ගහ කරන් දැන් උඹ මේක ගෙදර මේ ඇවිල්ලා ටික දොහක් වෙනකොට ලොක්කි වෙන්න හදනවා. දැනගන්තෝගේ කට කියලා ළඟ තිබ්බ මේ මේ මෝල් ගහක් කරන් ගැහුවනේ යේලිට ඒ ගහ ගහනකොටම උරපත්ත කුඩු වුණා කියනවා. උඩු මේ වයසක වුණත් මේ නැන්දම්මලාගේ බලන්න තරහ ගියාට පස්සේ එන හයිය උරපත්ත කැඩුනා. ඊට පස්සේ එහෙම වැටුණා ඒ ගෑන් ළමයා ගොඩාක් තැල්ල පොඩි විලා හැදිච්ච කෙල්ලෙක් නෙවෙයි. අහිංසක කෙල්ලෙක්. පිනට කැමති අහිංසක කෙල්ලෙක්. ඒ කෙල්ල ඒ වේදනාවත් එක්කම එහෙම මැරුණා. ඉතින් කියනවා කයබිඳී මරණයට පත් වෙලා චුත වුණා. ඊට පස්සේ තමයි මම මේ තවතිසාවේ ඉපදුණේ කියනවා. ස්වාමීනි ඒ පිනෙන් තමයි මෙච්චර මං සැප විඳින්නේ අනිත් දෙවිවරු මගේ උපස්ථානෙට එනවා කියනවා. දැන් බලන්න අර වාගේ කරදරයක් වෙද්දිමුත් අනේ මං උන්වහන්සේ නමකට කැවුමක් පූජා කරන්න ගිහලා වෙච්ච දේ කියලා කිව්වේ නෑනේ. මේ මෙහෙමත් ඒ සද්ධාව රැක ගැනීම පුදුම සහගතයි. සද්ධාව රැක ගැනීම. ඒ නිසා දැන් මිනිස්සු කියන්න ඇති ඕන එක එක එක උන්වහන්සේලාට දාන දෙන්න ගිහිල්ලා උනේ කෝ ආවද උන්වහන්සේලා බේරගන්න. ආකාශයෙන් යනවා කියනවා, ඉරිදි ප්‍රාතිහාර්ය පානවා කියනවා. ඉතින් නැන්දම ගැහුවට පස්සේ ඕව අතුරුදහන් කරවන්න දෙපැයි. gedara මෝල් ගහ. කියලා මිනිස්සු මිනිස්සු එක එක කයි කතා හදලා කියන්න ඇති. හම්මෝ අද කාලේ මිනිස්සුන්ගේ කතා කටවල් තියෙනවා ඒ කාලේ වගේ බමුණු ගම්වලත් තිබ්බා. ඊට පස්සේ මේ නමුත් ඒ කතා මොකුත් නැහැ. දැන් බලන්න ඈ විඳින සතුට. පිංගතුනි පිං කරන අය කෙනෙකුට උනත් කරදර ඕන තරම් එන්න පුළුවන් සසරේ දේවල්නේ. අපි පිං කරනවා කියලා නැන්දම්මලා ඊල්ලාට වැඳගනත් නැහැ. නැන්දම්ම පිං කරනවා කියලා රීලි නැන්දම්මට වැඳගනත් නැහැ. ස්වාමියා පින් කරනවා කියලා ගෙදර ගෑනු කෙනා එයාට වැඳගනත් නැහැ. ගෑනු කෙනා පින් කරනවා කියලා ස්වාමියා වැඳගනත් නැහැ. දෙමව්පියෝ පින් කරනවා කියලා දරුවෝ වැඳගෙන ඉන්නෙත් නැහැ. දරුවෝ පින් කරනවා කියලා දෙමව්පියෝ වැඳගෙන ඉන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා මේක අමුතු ලෝකයක්. තමන්ට පිනක් කරගන්න පින්වතුනි තමන්. පහන් සිතින් තමන් පිනක් කරගත්තොත් ප්‍රතිචාරය ඕන එකක් වුණාට කවන්නේ නැහැ. අනිතක අපි කවුරුත් මැරිලා යනවනේ. මැරෙන්න මොකක් හරි ක්‍රමයක් හැදෙනවනේ පින්වත්නි. එක්කෝ වෛරස් එකක් එක්කෝ සතුරු උවදුරක් එක්කෝ ඔය වගේ මොනවා හරි ප්‍රශ්නයකින් ඉතින් මැරෙන්න ක්‍රමයක් හැදෙනවා පින්වත්නි. ඉතින් ඒ නිසා දැන් ඔය මම දැක්කා රහතන් වහන්සේලාගේ පෙර ජීවිත විස්තර වෙන තැනක එක රහතන් වහන්සේ නමක් කියනවා උන්වහන්සේ ජීවිතය ආපස්සට බලනවා මම මොකද්ද කරගත්ත පින කියලා. උන්වහන්සේට පේනවා දවසක් උන්වහන්සේ කැලේ යද්දී මේ ඒ බුදුරජාණන් වහන්සේ නමක්ගේ බෝධියක් කැලේ තියෙනවා. එතකොට ඒ බෝධීන් වහන්සේ දැක්ක ගමන් මේක බුදු කෙනෙක්ගේ බෝධියක් නේද කියලා මේ හිතට හැඟීමක් ආවා. වනමල් ටිකක් අරන් බෝධිය වටේ පැදකුණු කළා බෝධියට පූජා කළා. වැහිබර වෙලාවක්, පොද වැටෙන වෙලාවක්. ඉතින් ওই පැදකුණු කරලා මල් ටික පූජා කළා හිත පහදවාගෙන නැගිට්ටා විතරයි අහක යන හෙනයක් ඇඟට වැදුණානේ. බෝධිය ළඟම හෙනේ ගහලා මැරුණයි මිනිසයා. ඒ තාප්පරයයි චුත වුණා දිව්‍ය රාජෙක් වෙලා ඉපදුණා. ඒ දිව්‍ය රාජයා කියනවා ඔය කුණු ශරීරයට ඔය මනුස්ස කුණු ශරීරයට හෙන ගැහුවත් මොකද කියලා අහනවා. ඒ කුණු ශරීරයට හෙන ගැහුවත් මොකද කියලා අහනවා මං ඉපදලා ඉන්නේ දෙව්ලොව නම්. හරිම පුදුම සහගතයි. ඉතින් ඒ පින් බලයෙන් බොහෝ කාලයක් දිව්‍ය සැප විඳලා අපේ බුද්ධ ශාසනය අරහත්වයටපත් වුණා. ඒ නිසා දැන් අද කාලේ වගේ බෝධියක් ළඟදී හෙනයක් ගහලා වැදුනොත් එහෙම Facebook වලින් කොච්චර බනේද? නිවුස් වලට කියයි, පත්තර වල යයි කෝ බුද්ධ ශාසනය අනුභවී කියලා කියයි. දැන් පහුගිය කාලේ එක දිගට රතන සූත්‍රය කියනකොට රතන සූත්‍රයටත් බැන්නානේ. මිනිස්සු මේ සිංහල මිනිස්සු සිංහල කටවල් වලින්. ඒ නිසා මේ ජයසිරි මහ බෝධින් වහන්සේ රුවන්වැලි මහසෑය සත්පුරුෂයන් වහන්සේලා කිහිප දෙනෙක් හරි ඉන්න නිසා මේ රටවල් බේරිලා තියෙනවා. නැත්තම් මේ මිනිස්සු ගොඩාක් පව් කරගන්නවා. රුවන්ගලිසෑය වැඳලා එනකොට ඇක්සිඩන්ට් එකක්වත් වෙලා මැරුණොත් ඕන්න වැඳලා රුවන්ගලිසෑය කෝපිහිට කියලායි. මට මතකයි එක රහතන් වහන්සේ නමක් ජීවිතේ ආපස්සට බලනවා. උන්වහන්සේට පේනවා තමන් කරගත පින. උන්වහන්සේ දවසක් චෛත්‍යයක් වැඳලා හරි සද්ධාවෙන් ආපස්සෙන් ආපස්සට හිත හිතා මේ මළුවෙන් එළියට මේ ආවා. ඇවිල්ලා හැරිලා යන්න හදනකොටම එතන හිටපු පිඹුරෙක් විශාල දාර පිඹුරෙක් ඇඟ වෙලාගෙන ගිල්ලා යාවා. එහෙම මැරුණා දෙව්ලොව. අපේ බුද්ධ ශාසනය අරහත්ත්වයටපත් වුණා. ඒ නිසා බලන්න මේ පින කියලා කියන එක අනු මේ පුදුම සහගත දෙයක්. ඒ පිනෙන් මේ පින් මේ ජීවිතේ පින් රැස් කරගෙන ඒක මේ ලෙඩ වලට ගාඩ් එකක් කරගන්න හදන්න එපා. උපන් සත්වයා ලෙඩ වෙනවා මැරෙනවා. පින් කරගන්නේ අපේ පරලෝ යහපත පිණිස සසර දුකෙන් නිදහස් වෙන්නත්. ඒක තේරුම් ගන්න පින්වත්නි. ගොඩාක් අයට මේක තේරෙන්නේ මොනවා හරි ලෙඩක් වුණා වයස කාච්චි අම්මලා කියන්නේ බලාපන් මෙච්චර පින් කරන මටත් කරදරනේ එතකට එයාලා හිතන්නේ නම් මේ දාන ඩිංගිත් අද්දීම ගමන් චෛත්‍යයක් වෙන්ද ගමන් සබ් 89ක් රෝග 90ක් ක්‍රියාදි 203ක් අන්තර ඔක්කොම නැති වෙලා අමුතු සුපෝකභෝගී ජීවිතයක් විදිහට මේ දිව්‍ය ජීවිතයක් හැදෙන්න ඕන කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඒකට කියන නම තමයි මිත්‍යා දෘෂ්ටිය. පින්පව් වල අර්ථය තේරෙන්නේ නැහැ. ඒකට කියන නම තමයි මිත්‍යා දෘෂ්ටිය. පින්පව් වල අර්ථය තේරෙන්නේ නැහැ. ඕකෙම අනිත් පැත්ත තමයි කියනවා හම්මෝ බලාපන් අරක කරන පව් ඒ උනට යසට ඉන්නවනේ මොන්. ඒතකොට එයාට තේරෙන්නේ මේ ජීවිතේ කර්මානුරූපව හැදුනේ. නමුත් ඒ කරන කර්මේ විපාක ඔහුට සසරට එනවා කියලා කර්ම කර්මඵල විශ්වාසය පිළිබඳව දැනුම නැහැ. ඉතින් මිනිස්සු හිතනවා අනේ එකපාරම මැරුණොත් අනේ එකපාරම බටරපන් කාලා මැරිලා තියෙන්නේ අනේ දුකක් වින්දේ නැහැ දිව්‍ය රාජෙක් දැන්. ඔය ආච්චි අමලයි ගම්වල බන වෙනම හොඳලට වෙනම පොට් ටිකක් තියෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි පින පවට වුණත් හොඳ දැනුමක් තියෙන්න ඕන. ඒ කියන්නේ එක යම් දැක්මක්. මේක සම්මාදිට්ඨියටයි අයිති. ඊට පස්සේ බලන්න මේ ඊළඟ විමාන කතාව ඒ මොගලම් මහරහතන් වහන්සේ ඊළඟ දෙව්දුවක් ළඟට යනවා. ඒ දෙව්දුව ඊටාමත් ආනුභාව සම්පන්නයි. සිරියාවෙන් ශරීර ස්වභාවයෙන් යසසින් සියලු දිවුරු මැඩ පවත්වා ගන්න පවත්වනවා. ඊට පස්සේ දිවුරු අතර ඉන්නකොට මේ දිව්‍යාංගනාවක්ද කියලා හිතා ගන්නත් බෑ. ඈත ඉඳලා බලනකොට හිතෙන්නේ සක්දෙවිඳු හරි බ්‍රහ්මයා හරි ඇවිල්ලා කියලා. එච්චර එළිය ශරීරයෙන්. ඊට පස්සේ කියනවා ඔබ අත්පොළස ඔබ අහසත් පොළොවත් එළිය කරන ඉරක් හඳක් වගේ කියනවා. මොගලම් මහරහතන් වහන්සේ. මේවා නිකන් සෝබනීට කරන වර්ණන නෙමෙයි මේ රහතන් වහන්සේ නමක්. ඊට පස්සේ කියනවා සුන්දර දෙව්දුව නිල් මහ නිල් මල් මාලාවන් තමයි ඔබ පැලඳගෙන ඉන්නේ. ඔබට දිලිසෙන රංවන් සමක් තියෙනවා. ඒ සොඳුරු සිරුර අලංකාර වස්ත්‍රයෙන් සරසගෙන ඉන්නේ. ඇත්තෙම ඇත්තෙම ඔබ මේ මට වන්දනා කළා කවුද ඔබ? ඔබ කලින් જાති මොනවාගේ පිනක්ද කරගත්තේ? හරි අගේට දම්පැන් දෙන්නේ නැති නේද? එහෙම නැත්නම් ඊටා හොඳින් සිල් ගන්න ඇති නේද? යසස් ඇති සුගතියේ උපදින්න හේතු වුණේ මොන වගේ පිනක්ද? දෙව්දුව මම මේ අහන දෙයට උත්තර දෙන්න කිව්වා. ඊට පස්සේ කියනවා ස්වාමීනි මේ ගමේදීමයි ඔබ දැන් මුගලන් මහරහතන් වහන්සේට වඳින්න ඇවිල්ලා දිව්‍යාංගනාව. කියනවා ස්වාමීනි මේ ගමේදීමයි මම ඔබ වහන්සේට දානයක් පූජා කරගත්තේ. ඔබ වහන්සේ ගැන පැහැදිලා මම මේ දිව්‍ය ලෝකෙ ඉපදුනේ කිව්වා. ස්වාමී දැන් මේක සිද්ධිය වුණේ මෙහෙම. මෙයාත් හොඳ අහිංසක ගෑනු ළමයි. ඉතින් මෙයත් මිත්‍යා දෘෂ්ටික පවුලකට කසාද බැඳා. දානයක් දෙන්නෙම නැහැ. නමුත් කෙල්ල හරි චරිතවත් කෙල්ලෙක් හොඳට පන්සිල් රකින්නවා, දන් දෙන්න ආසයි, සංඝයාට ආසයි, ශ්‍රද්ධාවන්තයි. ඉතින් පින්වත්නි මේ මේ ළමයාත් ඔහොම දවසක් ගෙදර ඉන්නකොට මුගලන් මහරහතන් වහන්සේ පින්ඳ පාතේ වැඩියා. මුගලන් මහරහතන් වහන්සේ දුටු පමණින් පහදිනවා පින්වත්නි. මුගලන් මහරහතන් වහන්සේගේ රූප ස්වභාවය තමයි උපමාවක් ගත්තොත් එහෙම දැන් අපි නිල් පාටයි කියලා කියනවනේ. නැත්තම් සමහර අය කළු පාටයි කියනවනේ. ඇත්තටම යම් සේයාවක්වත් මොගලම් මහරහතන්වන්සේ ගැන කියනවනම් මෙන්න මේ වගේ උපමාවක් කියන්න. ඒ තමයි ඉන්ද්‍රනීල මාණික්කයෙන් පිළිමයක් හදලා ඒ පිළිමේ අතුල්පතුල් රෝස පාට කළා තොල් සංගල රෝස පාට කළොත් ආන්න මුගලම් මහරහතන් වහන්සේ වගේ. එච්චර කාන්තිය, එච්චර පිරිසුදුයි ශරීරේ, එච්චර කාන්තිමත් එච්චර සුන්දරයි. මේ ලස්සන කියන එක මේ සුදු හමට විතරක් ආවෙනක විච්ච දෙයක් නෙවෙයි. සුදු හම තියලා කොච්චර කැතා ඉන්නවද? හමෙන් නෙවෙයි ඒ සිරියාව කියන එක පුදුම එකක්. කලුණත් ඒ සිරියාව තියෙන එක පිම්බලෙට එන එකක්. මුගලන් මහරතනන්සේ දැක්ක ගමන් පැහැදිලිම ඇති වෙනවා. ඉතින් අර ගෑලොමයා මුගලන් මහරතනන්සේ ගැන පුදුම ශ්‍රද්ධාවෙන් කල්පනා කළා අපේ මොකද්ද දෙන්නේ කියලා කල්පනා කරනකොට මතක් වුණා එයාලගේ මේ දැන් ගේ ඇතුලේ බැලුවා මුට්ටි වලත් මොනවත් නැහැ දොර මුල්ලේ තිබ්බ උග්ගහක් ඊට පස්සේ මෙයා මොකද කළේ උග්දණ්ඩ අරගෙන මේ පොඩි පොඩි කෑලි වලට කපලා පාත්‍රය ඇතුළට පූජා කළා ස්වාමීනි ඔබ වහන්සේට පින්ඳ පාති පූජා කරනවා කියන වැන්දා සූපත් වේවා කියලා මුගලන් මහරහතන් වහන්සේ වැඩියා ඊට පස්සේ පුදුම සන්තෝෂයෙන් ඉන්නවා පුදුම සන්තෝෂෙන් එනකොට ඔන්න නැන්දම්ම ආවා. නැන්දම ඇවිල්ලා ඇහුවා කොහොම මෙතන තිබ්බ මේ උග්ගහ ඊට පස්සේ කිව්වා අනේ අනුමෝදන් වෙන්න අද ශ්‍රමණයන් වහන්සේ නමක් වැඩි අනේ මම පූජා කළා. පුදුම පිනක් කිව්වා අනුමෝදන් වෙන්න කිව්වා සතුටින්. මේ අනුමෝදන් වෙන කතා මෙහි නෑ කියලා කිව්වා. මෙයා කියනවා අනේ නැන්දම් මේ මං ඒක විසිකලෙත් නෑ කෑවෙත් නෑ සාන්ත විහර නැති ස්වාමීන් වහන්සේ නමකට පූජා කළා. ආ එතකොට මේ ගෙදර ප්‍රධානියක් තීද? එහෙම නැත්තම් මන්ද කියලා නැන්දා මට ආව සැරක් ඒ නැන්දාම මට පරිභව කළා. ගොඩාක් නරක වචන කිව්වා. කියලා එතන තිබුණ පුටු අරගෙන මට පහර පුටු ළඟ තිබ්බ පුටු ඇර මං කිව්වා ඒ වයස ගොන්දලට තරහවම කොහෙන්දෝ නැති පණක් එනවා කියලා. ළඟ තිබ්බ පුටු අරගෙන ගැහුවනේ අර කෙල්ලට. ඉතින් ඒ පුටු අරගෙන පහර දුන්නා. මං මැරුණා. එතනම චුත වෙලා මම මෙතන දිව්‍ය මේ තවතිසා දෙව්ලොව ආනුභව සම්පන්න දිව්‍යංගනාවක් කියලා ඉපදුනා කියනවා. පුදුම සහගතයි. අර පුටුවෙන් ගුටි කාලා මැරෙනකොටත් මේ නැන්දම ගැන තරහක් ආවේ නෑ. අද කාලේ නම් මං උඹෙන් පලිගන්නවා ණයෙක් වෙලා හරියනවා යකෙක් වෙලා හරියනවා. උඹට මං සැනසෙල්ල ඉන්න දෙන්නේ නෑ. කොහොම කිකේ අද කාලේ මිනිස්සු මැරෙන්නේ. ඒ නිසා දෙව්ලොව යන්නේ නෑ. මේ බලන්න නැන්දමයි කතාවක් නෑ. රහතන් වහන්සේට දම්පු විදපු එකම සිහි කළා. ඊර්වාසේ කියනවා මං කරගත්තේ කුසල කර්මී ඒක විතරයි ස්වාමීනි මගේ ජීවිතේටම මං කරගත්ත ආනුභව සම්පන්න පින. තමන් කරගත්තු ඒ කුසල කර්ම නිසා මං දැන් සැප විඳිනවා. දෙවිවරු පිරිවරාගෙන හැසිරෙනවා. දිව්‍ය වූ පස්කන් සැප සැපෙන් සතුටු වෙනවා. ඉතින් ස්වාමීනි සක් දෙවිඳු තමයි මේ තවතිසාව රකින්නේ. ඒ දෙවිවරු තමයි මාව රකින්නේ. ඒ නිසා මං දිව්‍ය වූ පස්කන් සැපතින් සතුටු වෙනවා. තවතිසා දිවි සක් දෙවිඳුගේ යටතේ ඉන්නේ ඈ. කියනවා මේ බඳු උක්දඬු පූජාවකින් වුණත් මහා පුණ්‍ය විපාකේ තියෙනවා. මේ ලැබුණු පුණ්‍ය ඵල අල්ප දෙයක් නන් නොවේ. මන් දෙවරුම් පිරිවරාගෙන හැසිරෙනවා. දිව්‍ය වූ පස්කන් සැපෙන් සතුටු වෙනවා. මේ බඳු උක්දඬු පූජාවකින් වුණත් මහා පුණ්‍ය විපාක තියෙනවා. මේ ලැබුණු පුණ්‍ය විපාකේ අල්ප දෙයක් නොවේ. සක් දෙවිඳුන් තමයි තවතිසාව රකින්නේ. ඒ දෙවරු තමයි මාව රකින්නේ. ඒ නිසා මං සක්දෙවිඳු වගේ සැපතින් සතුටින් ඉන්නවා. ස්වාමීනි මහත් අනුකම්පා ඇති ඥානවන්ත වූ නුඹ වහන්සේ ළඟට මං ආවා. වන්දනා කළා. සැපසනීප ඇහුවා. ඉතින් මං සිත පහදවාගෙන මහත් ප්‍රීතියකින් තමයි නුඹ වහන්සේට උක්දඬු පූජා කරගත්තේ. මං ඔබ වහන්සේට වන්දනා කරනවා කියලා කෙලෙහි ගුණ බලන්න කෙලෙහි ගුණ මං සැප වින්දේ ඔබ වහන්සේ නිසා කියලා ඇවිල්ලා වන්දනා කළා උන්වහන්සේට තමන්ගේ පුණ්‍ය විපාකය ගැන කියන එක. ඉතින් ඒ නිසා මේ බලන්න මේ පින් කරපු පමණින්ම කරදර නැති වෙන්නේ මේ ගුටි කාලා මැරිලා තියෙන්නේ. නමුත් තමන්ගේ පින එනවනේ වෙනමම. මුට්ටියක් ගිතෙල් තියෙන මුට්ටියක් වතුර ඇතුළට ගිහිල්ලා කුඩු කුඩු කළත් තෙල් ටික උඩටම එනවා වගේ නැන්දම්මලගෙන් ගුටි කාලා, මිනිසයාගෙන් ගුටි කාලා, මිනිසුන්ගෙන් අපවාද උපවාද විඳලා ඔහේ තැන් තැන්වල මැරිලා යනවා. නමුත් Taman පින් කරගෙන තිබ්බොත්, කුසල් කරගෙන තිබ්බොත් ඉහළටම යනවා. මේක තේරුම් ගන්න පින්වත්නි, පිනේ විපාක. මට මතකයි තවත් රහතන් වහන්සේ නමක් ගැන විස්තරයක් තියෙනවා. උන්වහන්සේත් කන්දක් මුදුනේ තියෙන සෑය ඒ කාලේ වන්දනා කළා සසර. වැඳලා සෑයි වැටේ පැදගුණ කළ පුදුම සතුටක්. ඊට සෑයි අර පිටිපස්සෙන් පිටිපස්සට ඇවිල්ලා මේ සෑය මේ මේ අර දුර ඉඳලා බලන්න ආසාවට හිත හිතා හිත හිතා පිටිපස්සට ඇවිල්ලා. එතකොට ඒක සෑයේ කන්ද මුදුනේ තියෙන සෑයට වටේට ප්‍රාකාර නැහැ. සාමාන්‍යයෙන් ඒ වගේ චෛත්‍ය තියෙනවා. අපි ගත්තොත් එහෙම අපි මිහින්තලේ ගත්තොත් එහෙම මිහින්තලේ ආන්න බලන්න මිහින්තලේ උඩ මහා සෑයේ ළඟදීන් තමයි වටේ කේබල් ඇදලා තියෙන්නේ. මුලින් වැටක් මොකුත් නැහැ. ඔය වගේ සෑයේ පිටිපස්සෙන් පිටිපස්ස සතුට වෙනකොට අර ප්‍රපාතෙන් වැටුණානේ. කුඩු වෙලා බිමට වැටුනේ. ඒ ඒ එපමණකින් දෙව්ලෝ ඉපදුනා ගෞතම බුද්ධ ශාසනය දක්වා දෙවි මිනිසුන් අතර උපදින්නේ සක් දෙවිඳු වෙලා පවා උපදිලා තියෙනවා අපේ බුද්ධ ශාසනය අරහත්වයටපත් වුණා. ඒ නිසා පින්වතුනි මැරෙන විදිහවත් මැරෙන්නේ කොතනද කියන එකවත් ඒව නෙවෙයි අපිට ප්‍රශ්න. අපේ හිත පැහැදිලාද අපි පින් කරලාද අපි හොඳ දෙයක් කරලාද කියලා. ඒ නිසා කෙනෙක් මැරුණට පස්සේ කොහොමද මැරුණේ කියලා හොයන්න එපා. ඒ මනුස්සයා හොඳක් කරලා තියෙනවද නරකක් කරලා තියෙනවද බලලා තමන්ගේ ජීවිතෙත් එක ගලපලා බලන්න. ඒ නිසා දැනුත් ඔබට එක එක්කිනාට මරණය පිණිපිනී තියෙනවා මේ එන එන අරුබුද අතරේ. එතකොට ඔබ බලන්න මං කොහොම මැරෙයිද කියන එක නෙමෙයි බලන්න ඕනේ. මං හොඳ දේවල් කළා තියනවද නරක දේවල් කළා තියනවද නරක දේවල් හිතෙන් බැහැර කරනවා කරපු පින කුසලයේම හිත හිතා ඉන්නවා. ඒ වගේ අයට මේ සුගති මාර්ගේ වැලකෙන්නේ නැහැ. එතකොට තේරුම් ගන්න පින්වත්නි මේ විදිහට මේ දිව්‍ය ලෝකයේ සැප සම්පත් තිබෙන බව. ඊළඟට මුගලම් මහරහතන් වහන්සේ තවත් දිව්‍ය විමානයකට වැඩම කරනවා. මේවතින් කාලෙන් කාලට එකම දවස යනවා නෙමෙයි පින්වත්නි. කාලෙන් කාලට දිව්‍ය ලෝක චාරිකාවේ වඩින්නේ. ඉතින් මුගලම් මහරහතන් වහන්සේ දැක්ක ලස්සන දිව්‍ය විමානයක්. දිව්‍යංගනාව. ඒකෙත් ඉන්නේ දිව්‍යංගනාව. මේ මහානුභාව ඇති දෙව්දුව ඔය ආසනීය ශේෂ්ඨ එකක්. මැණික් වලින් රත්තරන් වලින් සරසලා තියෙන්නේ. සුවඳ මල් පුරවලා තියෙන්නේ. මේක උදාර වූ යහනක්. ඉතින් මේ යහනේ ඉඳගෙන ඔබ එක එක විදිහේ 이르දි ප්‍රාතිහාර්ය දක්වනවා. ලස්සන මෙයාට යහනක් ආසනයක් තියෙනවා. ඒක ඉඳගෙන එක එක 이르දි ප්‍රාතිහාර්ය දක්වනවා. ඔබ වට කරගත්තු අප්සරාව නටනවා. සින්දු කියනවා. ඔබව සතුටු කරනවා. මහත් ආනුභාව ඇති දෙව්දුව මෙච්චර අධිපතිකමක් කරන්නේ මනුස්ස ලෝකේ මොකද්ද කරපු පින? ඔබගේ ශරීරයේ මොකද්ද විහිදෙන ආලෝකය ඔය ඊට පස්සේ කියනවා මම මිනිස් ලෝකයේ හිටියේ මනුස්ස දුවක් වෙලා මං හරි ධනවත් පවුලක ලේලියක් වුණා මගේ ස්වාමියා ක්‍රෝධ කරන්නේ නැහැ ඉතින් මං එයාව ඒ මම එයාට කීකරු වෙලා හිටියා අප්‍රමාදී උපෝසත සිල් රැක්කා ස්වාමියා අහිංසක කෙනෙක් මමත් අහිංසක වුණා දැන් ඕකේ අනිත් පැත්ත මොකද්ද ස්වාමියා අහිංසක වුණොත් ගෙදර ලොක්කි වෙන කවුද? ඕවා කිව්වම අපිට බයිනෝ. දැන් මෙයා කියනවා අපේ ස්වාමියා ක්‍රෝධ කරන්නේ නැති අහිංසක කෙනෙක්. මමත් එයාට කීකරු වෙලා හිටියා. අප්‍රමාදීව මම සිල් රැක්කා. අට සිල් රැක්කා. මිනිස්සු ලෝකෙ හිටිය මං යෝන් වේදීම පතිවිත රකින්න කෙනෙක් බවට පත් වුණා. බලන්නකෝ. මිනිස්සේ අහිංසකයි. අද කාලේ නම් අල්ලේ නටවයි. ඉතින් කවදාවත් අර අහිංසක මිනිසයාගේ හිත රිද්දුවේ නෑ මෙයා. පතිවෘතාව රැක්කා. ඒක තමයි යාගේ බඹසර. පහන් සිතීමයි මගේ සැමියාව සතුටු වෙන හැටියට ජීවත් වුනේ. දිවා රාත්‍රී දෙකේම මං හැසිරුණේ හිතේ සතුට ඇති වෙන විදිහටයි ස්වාමියාගේ. මං ඉස්සර හිටම්ම සිල්වත් කෙනෙක්. මං හිටියේ මම මේ සත්තු මරණ කෙනෙක් නෙවෙයි මං පන්සිල් රැකපු කෙනෙක්. මං කවදාවත් මං බොරු කියලා නෑ. ඒතර දැන් තේරෙනව නේද මේ මේ පින්බලයටනේ මේ අධිපති වෙන්නේ? අහිංසක මිනිස්සෙක්ව නැටෙව්වොත් ඒක සෑහෙන පාපයක්. අහිංසක මිනිස්සු නටවන එක සෑහෙන පාපයක්. ඒ වගේම තමයි දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ඔය සමහර වෙලාවට ඔය අන්තර්ජාලයේ එක එක නම් වලින් වීඩියෝස් පළ කරනවා. නමුත් ඒ නමට නෙවෙයි වීඩියෝස් එක තියෙන්නේ. නමුත් ඒ අර කෙනා අහුවෙන්නයි නම දාන්නේ. එතකොට ඒ මිනිස්සුන්ගේ හැඟීම් තමයි එයා මේ උපයෝගී කරගන්නේ අර මේ වීඩියෝ එකේ views ගන්න හරි මොනවා හරි වැඩි කරගන්න. වීඩියෝ එක බලන ප්‍රමාණය වැඩි කරගන්න මිනිසුන්ගේ අර නමක් දානවා. එතකොට ඒ මිනිස්යන්ගේ හැඟීම් හැඟීම් අවිස්සීම පිණිස ඒක කරන්නේ. මේ මිනිස්යන්ගේ මෝඩකම් රාගයට අදාළ චරිතයන් නම් රාගයේ සම්බන්ධ දේවල් තියෙනවා. තරහ ඒවා බයින ඒවා ඉතින් බලනකොට මොකුත් නෑ. ඊට ඇයි එතකොට නමුත් වීඩියෝ එක බලලා. එතකොට මිනිස්සුන්ගේ හැඟීම් පාවිච්චි කිරීම මිනිස්සුන්ගේ හැඟීම් එක සෙල්ලම් කිරීම සෑහෙන අකුසලයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තවත් අයගේ රාග දේශ මොහ ඇවිස්සුවොත් එයා නිරේ උපදිනවා කියලා. ඒකයි පින්වතුනි අපි කොච්චර ධර්ම දේශනාවල කිව්වද යම් දෙයකින් Tamanට රාගය ඇති වෙන්න පුළුවන් ඒ රාගය තවත් කෙනෙකුට දෙන්න එපා කියලා. තමන්ට තරහ ඇතිවෙන්න පුළුවන් ඒක තවත් කෙනෙකුට දෙන්න එපා කියලා. තමන්ට මෝහ ඇතිවෙන්න පුළුවන් ඒ බය තැති ගැනීම අනිත් අයට දෙන්න එපා කියලා. මේ ලෝකේ ওই බය තැති ගැනීම ඇති කරන මේ ඔය යක්කු භූතයන්ගේ බය තැති ගැනීම හදන චිත්‍රපටි තියෙනවනේ. ඒ හදන සියලු දෙනා බොහෝ පෞරස් කරගන්න මිනිසුන්ට බය දීලා. ඊළඟට රාගයේ ඇතිවෙන නරක වීඩියෝ හදන සියලු දෙනා බොහෝ පෞරස් කරගන්නවා අන් අයට රාගේ දීලා. ඊළඟට ඕපදූප ඇනුම් බැනුම් තරහා යන දේවල් ඒ වීඩියෝස් දාලා අන්තර්ජාලේ ඒ ඒවා කරන අය බොහෝ පෞරස් කරගන්න අන්න අයට ද්වේෂය දීලා මේ විදිහට රාග මේ ධර්මයේ තමයි පින්වතුනි ධර්මයෙන් අන්න අයගේ රාග දේශ මොහ සංසිඳෙනවා ධර්මයේ දෙන අයට බොහෝ පින් රැස් වෙනවා ධර්මයේ දෙන අයට බොහෝ පින් රැස් වෙනවා ඉතින් ඒ නිසා පින්වත්නි දැන් බලන්න මේ අහිංසක මිනිසයාව පාවිච්චි කළේ නෑ මේ එයා ඒ සෙල්ලමට පාවිච්චි කළේ නෑ ඈ. ඒ උපාසිකාව. ඉතින් මෙයා හොඳට සිල් රැක්කා. තමන්ගේ මිනිස්සු අහිංසක දැන් මේ තියෙන්නේ අහිංසක මේ නෝමල් මිනිසෙක් නෙමෙයි. ඉතින් ඒ මිනිස්යාගේ හිත රිද්දලා නෑ නෙමෙයි. මෑ ඊට පස්සේ තියෙනවා මම සතර පොයට සිල් සමාදන් වුණා. ඉතින් මං ආර්ය අෂ්ටාංග මාර්ගයේ සැප විපාක ඒ උතුම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සැප විපාක ලබා දෙනවා. මං ඒ කුසලයේ සමාදන් වුණා. ස්වාමියාටත් යහපත් සැලස යහපත සැලසෙන විදිහටයි කීකරු ජීවත් වුනේ. නිතර නිතර මෙයා කියනවා ස්වාමියා ගැන. මම ස්වාමියාට අප උපස්ථාන කර කරම නිවන් මාර්ගයේ වැඩුවා කියනවා. මෙයා හොඳට බණ අහලා තියෙනවා. මං ඉතින් ඉස්සර ඉඳන්ම සුගතයන් වහන්සේගේ ශ්‍රාවිකාවක් නේව. මෙයා සෝවන් වෙච්ච කෙනෙක්. මම මිනිස් ලෝකෙදී මරණින් මත්තේ විශේෂ භාගී වන ওই පින්කම් තමයි කරගත්තේ. කය බිඳී මැරුණාට පස්සේ සුගති ඉපදිලා දෙව්ලොව ප්‍රධාන වෙලා ඉන්නවා. මේ මනෝරම්‍ය වූ තුන් දිව්‍ය ප්‍රසාදයෙන් හරිම ප්‍රසාදේ හරිම සුන්දරයි. අප්සරාවන් ගොඩාක් පිරිවරාගෙන ඉන්නේ. ශරීරාලෝකේ විහිදෙන මාව දෙවරු සතුටු කරනවා. මම මේ පැමිණුනේ දීර්ඝායස ඇති දිව්‍ය විමාන විමානයකට. දැන් බලන්න කොච්චර ඈ ඒ දිව්‍යංගනාව සතුටු වෙනවද Tamanට ලැබුණ දිව්‍ය සම්පත්තිය ගැන? අප්‍රමාණ සතුටකටපත් වෙනවා. ඉතින් ඒ නිසා මේ මේ ඔක්කොම පින්වතුනි තමන් මනුස්ස ලෝකේ කරගත පින ස්වාමියාට යටහත් පහත්ව සිටීම. මෑගේ ප්‍රධානම පින්බලය තමයි ස්වාමියාව අල්ලේ නොට මේ නැටෙව්වේ නැති එක. හරියට අවංකව සිල් ගත් එක. අවංකව සද්ධාවෙන් හිටපු එක. දැන් දිවිය ලෝකේ ඉරහඳ වගේ බබලනවා. දීර්ඝායුෂ. ඒකයි පින්වතුනි කියන්නේ මේ කෙටි කාලේ ඉවසගෙන ඉන්න. කාන්තාවන්ට ප්‍රශ්න නැතුව නෙවෙයි. ඇත්තටම බලනකොට ගොඩාක් පිරිමි වද දෙනවා හරියට කාන්තාවන්ට අප්‍රමාණ වද දෙනවා. නමුත් මේ පිරිමි බණක්වත් අහන්නේ නැහනේ. බණක්වත් අහන්නේ නැහැ. ඔහේ බේබදු වෙලා කොහේ හරි වැටිලා ඉන්නවා. ගෑණිට වද දෙනවා. පවුලක බරක් ගැන හිතන්නේ නැහැ. ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙනවා පින්වතුනි පවුල්වල. දරුවන්ට ආදර්ශමත් විදියට නෑ. මිනිස්සු hina වෙන විදියට ඉන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ ප්‍රශ්න තියෙන ඉතින් ඒ මේ බණ අහන්නද මිනිස්සු කොහොමද පින්වත්නි හදන්නේ? අහන එකාට නෙමෙයි කියන්නේ. ඉතින් ගොඩාක් අය ධර්මය අහන්නේ කාන්තාව නිසා ඒකයි කාන්තාවන් ගැන වැඩිපුර කියලා ඒ දුර්ගුණ අයින් කරලා මේ ඉහළ ලෝකෙකට යන විදිහට මේ පුණ්‍ය ප්‍රතිපදාව ගැන කියලා දෙන්නේ. ඒක තේරුම් ගන්න. ඉතින් ඒ නිසා මේ බලන්න මේ මේ මෑ කොච්චර සතුටු වෙනවද කියලා. මනුස්ස ලෝකයේ ස්වාමියාට යටත් වෙලා හිටියා. දෙව්ලොව ඉපදුනාට පස්සේ පින්වත්නි අනිත් දෙවිවරු ඔක්කොම ඈට යටත් වෙනවා. දැන් පින්වතුනි අපි gedara ලොක්කා වෙලා හිටියට පස්සේ උපදින ලෝකවල Taman අන් අයට නීච වෙලා යටත් වෙලා දාස වෙලා උපදිනවා. මේ ලෝකේ අනිත් පැත්තේ එයාට හට ගන්නවා. ඒ නිසා ඒ කරුණු කාරණා තේරුම් ගන්න පින්වතුනි මේ අපුරු ඊළඟ දිව්‍ය විමානයේ කතාව හරි අපුරු සිද්ධියක්. ඒ තමයි manuss ලෝකේ ගොඩාක් පින් කරපු කාන්තාවක් හිටිය ඈගේ නම ලතා. ඈ ඉපදුනා වෛශ්‍රවණ දිවි රාජයාගේ දුව වෙලා. ඉතින් ශ්‍රීමත් සක්දෙවිඳුන්ටත් වෙසමුණි දේව රජුටත් දිව්‍ය දෝනිලා ඉන්නවා. ඔවුන්ගේ සිරුර බබලනවා. ලතා, සජ්ජා, පවරා, අච්චිමුකි සුතා ආදී දිව්‍යාංගනාවන් යහපත් ගතිගුණ නිසාමයි බබලන්නේ. එයාලා හරියට ප්‍රසිද්ධයි දිව්‍ය ලෝකේ. සක්දෙවිඳුගේ දුවලා ඉන්නවා. ඊළඟට වෛශ්‍රණ දිවිරාජගේ දුවලා ඉන්නවා. ඒ දුවලා කියන්නේ දේත්‍රු තනතුරේ උපදිනවා. කියන්නේ සක්දෙවිඳු ළඟ පුත්‍ර තනතුරේ උපදිනවා. ඒතකොට එයා පුතා. ඒ දිව්‍ය ලෝකේ ස්වභාවය. දවසක් මේ දිව්‍යාංගනාවන් පස් දෙනා හිමාල ප්‍රදේශයේ සුන්දර නදියකට දිය නෑමට ගියා. ඒ නදියේ වතුර හරිම සීතලයි. නිලු පුල් පිපිලා තියෙනවා. ඉතින් ඒ දිව්‍යාංගනාවන් ඒගෙන් ඒ නදියෙන් වතුර නෑවා. සතුටු වුණා, නැට්ටුවා, සින්දු කිව්වා. එතකොට සුතා දෙව්දුව ලතා දෙව්දුවට මෙහෙම කිව්වා. එතකොට මෙහෙකයි උනේ. වෛශ්‍රවණ දිව්‍ය රාජයාගෙන් මේ සුතා ආදී දෙවරු දිව්‍යාංගනාව ඇහුවා ලතාත් දිව්‍යංගනාව ඇහුවා අපි අතරින් හොඳටම ලස්සනටම නටන්නේ කවුද ඊට පස්සේ කිව්වා මට දුව මට ඔවා කියන්න අමාරුයි. ඔයාලා මේ හිමාලයේ පර්වතයේ සීතල නදිය ළඟට අද දෙවිවරු රැස් වෙනවා. ඔයාලා සින්දු කියලා නටන්න එතනදී තීරණය කරමු කිව්වා හොඳටම නටන්නේ කවුද කියලා. ඊට පස්සේ එක එක සූතා පවරා අච්චිමුකී සජ්ජා ඔක්කොම නැටුවා. ඉතින් දෙවරු ඒව දිහා බලාගෙන හිටියා. ලතා නටන්න ගත්තා තමයි ලතාගේ පුදුම නැටිල්ලක්. දෙවරු ආසනේ නැගිට්ටුණා අප්පුඩි ගැහුණා දෙවරුත් එහෙට මෙහෙට වැනි වැනි නටනවා මුළු සභාවම වෙනස් වුණා එතකොට එතන හිටපු සුතා දෙව්දුව කල්පනා කළා පුදුම එකක් නේ අපි නැටුවා කවුරුත් බැලුවේ නැහැ මේ ලතා නටනකොට තමයි මේ ඔක්කොගෙම නැටිලා ඉතින් මේ දිව්‍ය ලෝකෙත් ඒ වගේ ස්වභාවවල් තියෙනවා ඊට පස්සේ ඇහුවා පින්වති ඔයාට රත්තර හැබැයි ඉරිසියාව නෑ මෙයාලගේ ඔයාට රංවාන් සමක් තියෙනවා. රංවාන් මලින් සැරසිලා ඉන්නවා. මහනෙල් මල් මාලාවන් පැළඳ ඉන්නවා. තඹ පාට ලස්සන ඇස් දෙකක් තියෙනවා. සරත් කාලේ ආකාශය වගේ සරත් කාලේ ආකාශය වගේ ලස්සනයි. දීර්ඝායුෂක් තියෙනවා. ඇත්තෙම ලතා. ඔයාට මේ යසස් ලැබුණේ මේ අන් අය ආකර්ෂණය වෙන මේ සැපේ කොහොමද ලැබුණේ කියලා ඇහුවා. කිනොත් සුන්දරී ලතාට කියනවා මේ සුතාට ලතා දෙව්දුව කියනවා සුන්දරි තම ස්වාමියාට එතරම්ම ප්‍රියමනාප වුණේ මොන වගේ පිනකින්ද? පිනක් කරලද? ඔයාගේ රූප ශෝභාව නම් අති විශිෂ්ටයි. නැටුම් ගැයුම් ඇයුම් වලට සැබෑම හපනියක්. දිවරු දිව්‍යාංගනාවන් දෙවිවරු දිව්‍යා දිව්‍යාංගනාවන් ඔයාගෙන් අහන්නදී අපිට කියන්නේ දිවරු දිව්‍යාංගනාවලුන් ඔයාගෙන් අහන්නේ මොකක්ද ඔයා ඔක්කොටම ප්‍රියයි ඔයාගේ දිව්‍ය ස්වාමියාටත් ඔයා ප්‍රියයි මේ ඔක්කොම දෙවරු ඔබට ආකර්ෂණය වුණා. මොකද්ද ඔබගේ පින? ඔන්න ඈ පින කියනවා. මං ඒ කාලේ මනුස්ස ලෝකේ මිනිස් දුවක් වෙලා හිටියේ. මං හරි ධනවත්. පවුලක ලේලියක් වෙලා හිටියා. මං ක්‍රෝධ කළේ නෑ. ස්වාමියාට කීකරු වුණා. උපෝසත සිල් රකින්න පමා වුණේ නෑ. බලන්න මනුස්ස දුවක් වෙලා ඉන්න කාලේ ධනවත් පවුලක ලේලියක් මං ක්‍රෝධ කළේ නෑ. දැන් ධනවත් පවුලක ලේලියක් කියන එකේ අදහස තමයි ධනයෙන් ඇය මේ ආර ස්වාමි බරියාවක් උන්නේ ලොක්කි උන්නේ සල්ලි තියෙනවා කියලා ක්‍රෝධ කළෙත් නෑ ස්වාමියාට කීකරු වුණා උපෝසත සිල් රකින්න පමා වුණේ නෑ ඉතින් ඒ කියන්නේ ධනවත් පවුලක ඉපදිලත් සිල් සමාදන් වෙනවා අද කාලේ ගොඩාක් අතලොස්සයි පින්වන්ත අතලොස්සත් ධනවත් පවුල් වලින් සිල් සමාදන් වෙනවා ගොඩාක් අහිංසක දුක් විඳින අහිංසක පවුල් වලයි තමයි අද සාමාන්‍යයෙන් සිල් සමාදන් වෙන්නේ වැඩිපුර ඉතින් මෑ හතර පොයට සිල් ගත්තා. ඉතින් ඒ මනුස්ස දුවගේ කාලේ හොඳ යෞවන වයසේදී පතිවත රැක්කා. කවදාවත් ස්වාමියා ඉක්මවල ගියේ නැහැ. බලන්න පතිවෘතාවේ තියෙන ආනුභාවය දිව්‍ය ලෝකේ ගියාට පස්සේ අනිත්‍යයි යටත් වෙනවා පතිවෘතාව රකින්න අයද. පහන් සිතින් ස්වාමියාව ස්වාමියා සතුට වෙන හැටියට ජීවත් වුණා. ඒ වගේම පවුලේ වැඩිහිටියන් නැඳිමා නැඳිමලෙන් දැසිදස්සන් හැමෝම සතුටු කළා. කාටවත් දුකක් දුන්නේ නැහැ. ප්‍රශ්න ඇති කළේ නැහැ gedara. එහිදී තමයි මනුස්ස ලෝකෙදී තමයි මම මෙච්චර පින් කරගත්තේ. ඉතින් මං ඒ කුසල කර්මය නිසා ආයු වරණ සැප බල කියන කරුණ වලින් අග්‍ර වුණා. මං දැන් අප්‍රමාණ දිව්‍ය ක්‍රීඩා වලින් සතුට වෙනවා. මේ ලතාව මේ කියන කරුණ කලින් අහලා තිබුණේ නැද්ද? හැබැයි ඉතින් අපි අහපු කරුණ ඇයි හොඳටම පැවසුවා. උතුම් කාන්තාවන් වන අපට ස්වාමීවරුන්ගේ වටිනාකම හරි අගේට තේරෙනවා. එයාලා තමයි අපේ උතුම් දෙවිවරු. බලන්න දිව්‍ය ලෝකේ දිව්‍ය ලෝකෙත් කියනවා ස්වාමිවරු තමයි අපේ දෙවිවරු කියලා. ගතිච තාසම් පවරාජ දේවතා ඒ තමන්ගේ ස්වාමියා උතුම් දෙවිවරු කියනවා අපේ ජීවිතේ. ඔන්න දෙව්ලොව යන චරිතයක් පෙන්නුම් කරනවා. යම්කිසි කාන්තාවක් සමාගේ ස්වාමියා දෙවියෙක් වගේ කියලා හිතනවනම් ඒ ඈ දෙව්ලොව යන පූර්ව නිමිති ඇයට පහළ වෙලා. අද කාලේ කියන්නේ කොහොමද අපි මිනිහා බං කියලා පටන් ගන්නවා. වැඩි විස්තර ඕනේ නැහනේ. ඒසම් පුදුම සහගතයි. අවංකවම හිතේ තියෙන්න ඕන. දැන් අර එක මහත්තයෙක්ගේ කතාවක් මට ස්වාමීන් වහන්සේ නම මතක් කළා. හොඳට ආදරෙන් ඉඳලා පිටරට මහත්තයෙක්. ඉතින් ඊට පස්සේ මේ මහත්තයා ලංකාවට එන්න සතියකට එන්න හදලා දැන් පැයකින් ෆ්ලයිට් එක තියෙනවා. ගෙදරින් බඩු ටිකක් අරන් එළියට එනකොට නෝන දොර ළඟට ඇවිල්ලා කියලා ඔයා සති දෙක තුනක් ඉඳලා එන්න. ඊට පස්සේ මහත්තයා ඇහලා ඇයි කියලා. මේ මට ඔයත් එක්ක ඉඳලා ඇති වෙලා මං කල්පනා කරා මං යනවා මේ වෙන එක්කෙනෙක් මට ඉන්නවා කියලා. අර මිනිහයාට හිතා ගන්න බෑ. පැයකින් ෆ්ලයිට් එක කොහොම හරි මිනිස්සු ඇවිල්ලා ආපහු යනකොට නෝන නැහැ. වෙන මිනිහෙක් එක්ක ගිහිල්ලා. කොහොමත් ඔය වගේ ප්‍රශ්න එකක් දෙකක් නෙවෙයි සෑහෙන දන්න නිසා තමයි එක එක කරුණු අරන් කියන්නේ මේ. ඉතින් කිපෙනවා ඉතින් කට්ටිය කිපෙනවා හරියට තරහා යනවා. මොනවා කරන්නද මේ වගේ. හැබැයි එක්කෙනෙක් දෙන්නේ කරි ඉන්නවා හැදෙන එක. නැහැදෙන ලෝකේ බැන බැන යන ලෝකේ දිගටම යනවා. වටින්නේ හැදෙන එක. ගල් බොරළු ගොඩායි වටින්නේ මැණික. නමුත් ගල් බොරළු ගානට මැණික් නැහැ. ඒ නිසා මැණික වටිනවා. ඉතින් කියනවා ස්වාමිවරු දෙවිවරු වගේ කියනවා. අනේ ස්වාමිවරුන් කෙරෙහි අපි හැමෝම කුලපති භක්තිය තියෙනවා. ඒ නිසාමයි අපි පතිවත සුරකින ස්ත්‍රීන් උනේ. අපි හැමෝම මේ ලතා කියන හැටියටයි පතිවත රැකලා සැප ලබන්නේ. ඒකට අනිත් දිව්‍ය කාන්තාව හතර දෙනත් ඒ දූල හතර දෙනත් පතිවෘතාව රැකපු අය. කඳු මිටියාවත් වල සිංහා ගොදුරු හොයනවා. ඉතින් ඒ සිංහා ඒ පර්වත මිටියාවත් වල හැසිරෙමින් අනෙක් සිව්පාවන් මැඩගෙන දඩයන් කරනවා. මාංශ භෝජනය කරගන්නේ දුර්වල සතුන්වයි. ඒ වගේම තමයි ශ්‍රද්ධාවන්ත ආර්ය ශ්‍රාවිකාවන් වෙලා ධම්මචාරීව ජීවත් වෙනවා නම් ස්වාමියා නිසාම පතිවත රකිමින් ඉන්නවා නම් ක්‍රෝධය යටපත් කරනවා නම් මසුරුකම යටපත් කරනවා නම් ඇය ඇය සතුටු වෙන්නේ ස්වර්ගයේ ඉපදෙලා. ඒ කියන්නේ එයාගේ පතිවෘතාව ගණ්ඩ කියනවා සිංහෙක් වගේ. දොර සිංහයා අර පොඩි පොඩි සත්තු ඔක්කොම මැඩ පවත්වනවානේ. ඒ වගේ පතිවෘතාව සිංහෙක් වගේ කරගෙන තරහ යටපත් කරන්න කියනවා. gedara ප්‍රශ්න යටපත් කරන්න කියනවා. හරි ලස්සනයි මේක නම්. ක්‍රෝධය යටපත් කරන්න මසුරුකම යටපත් කරන්න කියනවා. ඉතින් අපි ඒ වාගේ ඉපදිලා කියනවා මේ සැප සම්පත් විඳින්නේ. බලන්න මේ ස්වාමි භක්තිය. යසෝදරා මහරහත් තෙරණිය සංසාරේ අසංකේය හතරක් වැරදි කාම සේවනකේ දිලා නැහැ. ස්වාමියාගේ හිත රිද්දලා නැහැ. ඈතුන් ලෝකෙම පිදුම් ලබන උත්තමාවිය බවට පත් වුණා. මේ නිසා යසෝදරා රහත් තෙරණියට වන්දනමාන කරන්න ඔබගේ ජීවිතේ සුවපත් කරගන්න. ඉතින් අද කල් වේලා තියෙන විදිහට ওই කරුණ ටික කියලා දුන්නේ අපි ඊළඟ වැඩසටහනෙත් යම් කරුණු ටිකක් කතා කරමු. ඉතින් ඔබ සියලු දෙනාට ඒ නිසා මේ ධර්මය අහන සියලුම කාන්තාවන්ට සිත ප්‍රාර්ථනා කරන උතුම් ප්‍රතිභක්තියේ යෙදিলা දෙව්ලොව අනිත් දිවුරු අභිභවා සැප සතුට විඳින්න වාසනාව ලැබේවා කියලා. ඒකට මතක තියාගන්න ඒ සැප විඳින්නේ අපි නෙවෙයි ඔයාලා. තම තමන් විඳින සැප. නිසා ඔබ කාටත් සැප සම්පත් විඳින්නත් ඒ වගේම සුගති රැකවරණය පිණිසත් සසර දුකෙන් නිදහස් වෙන්නත් මේ පින් හේතු වාසනා වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ මිලිද්දූව ගාල්ල පදිංචි පින්වත් ජයනී ප්‍රනාන්දු මහත්මිය විසින්. අද විශේෂයෙන් අපි පින් අනුමෝදන් කරමු මේ පින් බලෙන් ලක්දෙරණටත් ලෝකයටත් මහා ව්‍යසනයක් වුණ ඒ කොරෝනා වසංගතයේ මේ ලෝකයෙන් තුරන් වේවා රෝගී අය සුවපත් වේවා මිනිසුන්ට මේ පින්බලෙන් තුනුරුවන්ගේ ආශිර්වාදින් දිවියන්ගේ රැකවරණේ මානව සංහතියට සැපත සැනසෙල්ල රැකවරණේ ආරක්ෂාව සැලසේවා කියලා සිත ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වෙලා ඒ දෙවියන්ගේ දිවි අශීසුරු වඩා වර්ධනය වේවා මේ පින් වතුනොත් සියලු ලෝක සත්වයිනොත් දෙවිවරු ආරක්ෂා කරත්වා කියලා අපි පින් පමනවනවා. ඒ වගේම මිය පරලෝකීය කේ සිරිල් ප්‍රනාන්දු පියාණන්ට ඇලිස් නෝනා ආච්චීට මේරි නෝනා ආච්චීට ඇල්බර්ට් සීයාට තෝමස් සීයාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ කවුරුත් නම් මියගේ ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වී පරලොව සැපේ වේවා කියලා පින් පමුණවනවා. ඒ වගේම පරම පූජනීය ගුරුදේවෝත්තම අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා තමයි අපි මේ පින් දහම් කුසල් දහම් ගැන මේ ඉගෙන ගන්නේ. සා පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්නිය වේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූපතුන්ට මේ පින් බලෙන් ධර්මාවබෝධයම සැලසේවා. ඒ වගේම සුජීවත්ව සිටින එස් දයාවති මෑණියන්ටත් කලන සහ කවිස්ක යන පුතාලාටත් උදය ස්වාමියාටත් දැන් මේ පින්වත් ජයනි ප්‍රනාන්දු මහත්මියගේ ස්වාමියා උදය මහත්මයාටත් මේ පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම ජය මිලිද්දුව ගාල්ල පදිංචි පින්වත් ජයනී ප්‍රනාන්දු මහත්මියටත් මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්නිය සැලසේවා සියලු දුකින් අත් මිදෙන්න වාසනාව ලැබේවා මේ පින් බලෙන් කියලා පින් පමුණවනවා. ඒ වගේම සද්ධා රූප වාහිනී ලක්විරු ගුවන් විදුලියේ දායකත්ව ධර්ම දායකත්ව දරණේ සියලු දෙනාටත් ඒ වගේම අපගේ මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ටත් ඔබ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා සියලු දෙනාට ගුණධර්ම දියුණු කරගෙන සුගති රැකවරණයත් ඒ වගේම සසර දුකින් නිදහස් වීමේ වාසනාවත් සියලු දෙනාට මේ පින් බලෙන් සැලසේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය මෙවැනි වටිනා ධර්ම දේශනා නැරමීමට ශ්‍රතා YouTube චනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණු ඔබන්න.